1981 වසරේ පෙබරවාරි මාසයේ 9 වන දින ප්‍රචාරය කරන ලද ආසන දෙකේ බණ පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී රාජා ධර්මපාල මහතා නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. තුන්පත් රටා නිර්මාණයකට ඉදිරිපත් කරන්නේ ජේ.බී. දිසානායක. පොයදාට ගම අවදි වෙන්නේ වෙනදට කලින්. පොය හේවිස නිසා විශේෂය විශේෂ නිසා වෙනදටත් වැඩි උනන්දුවක් ගමේ ඇති වෙනවා. ඒ අද හැන්දෑවට ආසන දෙකේ බණකුත් කියවෙන නිසා අද අපේ තුන්පත්කට මේ පැරණි සිල්ත වට ආසන දෙකේ බණ කීම වට. ගමේ හැමදෙනා වගේ ලොකු කුඩා කියලා ભેදයක් නැතුව ගෑනු පිරිමි කියලා ભેදයක් නැතුව කවුරුත් රැයට කාලා බීලා සමහරු පැදුරු කොට්ටෙමත් අරගෙන පන්සලට එනවා. මේ වෙලාවට බණ මඩුව අතුරු සිදුරු නැතු පිළිලා. ඒ තාලේ එක පැත්තක තමයි මේ ආසන දෙකේ බණකීම් සඳහා ඒ ආසනේ සකස් කරලා තියෙන්නේ. ආසන දෙක වටතිර වලින් වහලයි තියෙන්නේ. හාමුදුරන්ගේ මූණ විතරයි වැඩිපුර පෙන්වන්නේ සමහර පළාතක නම් මට දැනගන්න ලැබුණ හැටියට මේ ආසන දෙක සම්පූර්ණයෙන්ම වටතර වලින් වහලා මේ සඳහා වෙනම යුගාසනත් සමහර පළාතවල තියෙනවා හාමුදුරුවරු මේ මණ්ඩපයේට වැඩම කරන්නේ පෙරහැරින්. මේ පෙරහැරේ එනවා හාමුදුරුවන්ට පිටිපස්සේ විශේෂ ඇඳුමක් ඇඳගත්තු අවුරුදු 12 විතර දරුවෙක්. මේ දරුවා හඳුන්වන්නේ දේවදූතය කියලායි. හාමුදුරුවෝ මණ්ඩපේට ආවහම එක පාර්ශ්වම ආසනේ වාඩි වෙන්නේ නැහැ. ඊට කලින් මෙන්න මේ විදිහට පාළියෙන් ගාතාවක් දේශනා කරනවා. එජ්ජතා වාජ්ජතා තෝයා කිම්බනේ කාතාව කිව්වට පස්සේ හාමුදුරු දෙනම අතුන් ගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ බණ අහන පිරිස පන්සිල් පිළිටවන එක. මේක කරන්නේ වෙනදා විදියට නෙමෙයි මුලින්ම පන්සිල් ඉල්ලන්න ඕනේ. ඒ ඉල්ලීම කරන්නේ අර දේව දූතයයි. ඒ ඉල්ලීම කරන්නේ කවියෙන්. සුභයති ලෝහිරු මෙන් උදයාසල සඩකිරනින්දීලි මුළු දෙරනේ නිබය කසුන් බාඳු ලේ පිරුණා මාත දිව් සමුදා පීලි ගත් බැතිනේ අබයපුරේ ආම සම්පත් ගෙන දේන මුනි රජ වදහාල පෙළ දමිනේ සබය මෙතෙන් සාත හට පන්තිල් දේව මහා ලෙස නම දීමි යති සදීනේ ආසන දෙකේ ධර්මදේශනාවලදී සමහර පළාත්වල මේ පන්සිල් ඉල්ලීමේ කවි සිලෝ විරිතින් රචනා කරලා තියෙනවා. ඒ වගේම සමහර කවි දැන් මේ කියවුන කවි වලට වඩා වෙනත් අදහස් ඇති කවිත් සමහර පළාත්වල මේ පන්සිල් ඉල්ලීම සඳහා භාවිතා කරන බව අපිට පෙනෙනවා. ඒ කොයි එකකින් වුණත් අර ආසන දෙකේ බණ කියන හාමුදුරන් වහන්සේලා වහන්සේලාට ආරාධනා කරනවා මේ මහජනයාට පන්සිල් දීම දැන් ආරම්භ කරන්නයි කියලා. මුහුද මැදදී සත්‍යයක් නැවක් එක් බිඳීමෙන් ලවන දිය බුමින් සිල්ගත් වෙලෙන්දෝ පවායේ දිවි පුරට එකත් නෙන් එක්තලේකින් යවාලු දුනමනවි එපන්සිල් මෙති පවත්වා සුඳින්දෙන් දේවදූතයා මේ විදිහට කවියෙන් පන්සිල් ඉල්ලුවට පස්සේ හාමුදුරුවෝ පන්සිල් දෙනවා. ඒ පිරිස নমස්කාර කියලා පන්සිල් ගන්නවා. ඊට පස්සේ මගුල් බෙර වාදනයක් කෙරෙනවා. මගුල් බෙරේ තුන් වත්තමක්ම වාදනය කිරීමයි සිරිත. Thank you. පස්සේ තමයි බණට ආරාධනා කරන්නේ. මේකත් දේවදූතයාගේ වැඩක්. ඒකත් කරන්නේ කවියෙන්. ගාගන තාල මැද දිලෙන පුන් කඳ ලෙසට බැඳි සුදු උඩු වියන් පාවට වාත තාරු විලස බබලන ආඳුර දුරු කරලා පහන් ඌට වාගුරලි තෙලත මලලෝ සතු වලසදී පුන් කලක් එනද වැඩ උන් බාන අසුන් පිට යතිනු පාවැදලා කියම් දිනාමුනි මරංගනා බින බුදු උනාදේසු දම් තිසරණා සනාදුක් සන සනාසෞසත් සසර සායුරෙන් ගොඩලනා ගුණාකර දේසු දහම් අමරස දේශනමින් පොවනාමිනා මනාසිත් පින පිනා ඔබ විත කරමි වැඳ ආරාධනා මේ විදිහට කවියෙන් ආරාධනා කළාට පස්සේ ඊළඟට කොටසක් එනවා ගද්දයෙන් ආරාධනා කිරීමක් ශ්‍රීමත් මදුරෝධාර ගාම්භීර දීර වීර වික්‍රමප්‍රතාපාලාංකුතාති ප්‍රවර නායක ගුණ ගණානුභාවෝත් පන්න ලකල සිරිපතල කර ඒ ගද්දියෙන් එන කොටසට විවහාර කරන්නේ චූර්ණිකාව කියලා මේ චූර්ණිකාව සුද්ධ සිංහල භාෂාවිනුත් මිශ්‍ර භාෂාවිනි යුක්ත අනුප්‍රාස රසයෙන් යුක්තව රචනා කරන ලද රසවත් ගද්‍ය ඛණ්ඩයක්. මේ චූර්ණිකාවේ ඊටාම වැදගත් කොටසක් තියෙනවා මෙන්න මේ විදිහට සත්පුරුෂයන් විසින් සිත් ලෙසින් ගත් අතින් වඩුරියන් දිග පුලුල මනතොසින් අඳින ලද පද ළමින් එහි සදන කරුපෙලින් ඔය විදිහට අනුප්‍රාස රසාත්මක ගද්‍ය පාඨයක අවසානයේදී කියවෙනවා මේ යුගාසන ධර්මදේශනාවට සකස් කළ ධර්මාසනය පිළිබඳ ඒ ධර්මාසනේ සකස් කරන ආකාරය, ඒ තොරන් බඳින ආකාරය, සුදු වියන් බඳින හැටි, මලලොඹු ආදිය සකස් කරන හැටි, පස්මල් විසින හැටි මෙන්න මේ අන්දමට ඒ ධර්මාසනය වර්ණනාත්මකව මේ චූර්ණිකාවේදී ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ මුගක්ම වැදගත් කාරණයක් හැටියට තියෙන්නේ අවසාන කරනවා මේ ධර්මාසනය පිළිබඳ විස්තර කියලා මාගේ ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදීන්ටද මතු ස්වර්ගාපවර්ග සම්පatti ප්‍රතිලාභයට පැමිණෙනු පිණිස ඔබ වහන්සේගේ චිත්තයට අභිප්‍රායානුකූල වූ විසිදුරු ධර්මයක් දේශනා කර වදාළ මැනවි කියලා බොහොම තාලානුකූලව ඒ ගද්‍ය පාඨය කියලා අවසන් කරනවා. 이르ති ප්‍රතාප සෝබනීය වූ සතර වරම් දෙවි මහරජුත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සියලු දෙවි සමූහයාටද අද මෙතන්හි රැස් වූ සකල ශ්‍රද්ධාවන්ත සත්පුරුෂාදීන්ටද ඔබ වහන්සේටද මටද අප සියලු දෙනාගේ ගුරුවර දෙමව්පියාදීන්ටද මතු ස්වර්ගාපවර්ග සම්පatti ප්‍රතිලාභයට පැමිණෙනු පිණිස අභිප්‍රායානුකූල වූ විසිතුරු ධර්මයක් දේශනා කර වදාළ මැනවි සමහර පළාත්වල ඒ චූර්ණිකාවෙන් පස්සේ ජයමංගල නමින් තවත් සිංහල පද්‍ය තුනක් තියෙනවා. ඒ පද්‍යවල ඇතුළත් වෙන්නේ ධර්මදේශනාවට වැඩම කරලා ඉන්න සංඝයා වහන්සේලාට ඒ අතීන්ද්‍රයන් වහන්සේලාට ආශිර්වාද කිරීම. ඒ බඳු ආශිර්ය ඔබට වේවා යතිඳුහට ජය මංගලම් කියලා ඒ පද්‍ය පන්තිය අවසන් වෙනවා. ඒක අවසන් වුණයින් පස්සේ දැන් ධර්මදේශනාවට වැඩම කරලා ඉන්න දෙනමගෙන් එක නමක් දේවතා ආරාධනාව කරනවා සග්ගේ කාමේච රූපේ අනාදී ගාථාවෙන්. සග්ගේ දේශනාව එළඹෙන්නේ වැඩ ඉන හාමුදුරුවෝ নমස්කාර ගාථා පාලියෙන් කියමින් ඔන්න අද්දා කතා වලින් කරන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවනට নমස්කාර කිරීම. ඒ নমස්කාර ගාථාවලත් භාෂා ලක්ෂණ අතින් බැලුවාම විශේෂත්වයක් තියෙනවා. අහගෙන ඉන්න අයගේ හිත සතුටු වෙන විදිහට මිහිරි ශබ්දධ්වනියක් ඒ নমස්කාර ගාථා රචනා කිරීමේදී ඇතුළත් වෙලා තියෙන බව පෙනෙනවා. ඒක තාලානුකූලව ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනකොට බොහෝ දෙනා සාදුකාර දීලා Tamanගේ ප්‍රසාදය පළ කරනවා. ඒ වගේම විරිත් වශයෙන්ුත් මේ নমස්කාර ගාථාවල විවිධත්වයක් තියෙනවා. කෙටි විරිත් වගේම මාලිනී වැනි දීර්ඝ විරිත් වලිනුත් රචනා කළ নমස්කාර ගාථා හතක් පමණ මේ අවස්ථාවේදී ඇතැම් තැන්වලදී ඒ භික්ෂුන් වහන්සේලා විසින් සජ්ජායනා කරනවා. নমස්කාර ගාථා කිව්වයින් පස්සේ සංග්‍රහව කියලා තවත් ගද්‍ය පාඨ දීර්ඝ වශයෙන් හුඟක් වෙලා ප්‍රකාශ වෙන සංග්‍රහ වෙයි කියලා තවත් කොටසක් තියෙනවා. මේ සංග්‍රහවට ඇතුළත් වෙලා තියෙන්නේ තුනුරුවන්ගේ ಗುಣ මහිමය. ඒ වගේම ඒ සංග්‍රහයේ එක්තරා අවස්ථාවකදී මෙන්න මේ විදිහට ප්‍රකාශ වෙනවා යන මේ සවිසුද්ධ බුද්ධ ධර්ම සංඝ සංඛ්‍යාත ත්‍රිවිධ රත්නියට මාගේ කායාදී ద్వාරත්‍රයෙන් নমස්කාර කෙරෙම් හෙවත් සතසා වන්දේ වඳින් කියලා. ওই විදිහට කියලා ඉවර වෙලා ආයි ගමනක් ගාථාවක් කියනවා වන්දනා ජනිතං පුඤ්ඤං ඉතියං රතනත්තයන් පුඤ්ඤං තස්සානුභාවේන හන්තු සබ්දේ උපද්දවේ කියලා දැන් අර ගද්‍ය පාඨ දීර්ඝ වශයෙන් කියලා ඉවර වෙලා ගාතාවක් ඒ අතරට තාලානුකූලව කියවනකොට අහගෙන ඉන්න අය හුඟක් ප්‍රසාදයට සතුටටපත් වෙනවා. අර ගද්‍ය පාඨයේද බොහෝ වේලාවක් ඇහුම්කන් දීම නිසා යම්කිසි වෙහෙසක් ඇති වුණා නම් අර කාව්‍යමය ස්වරූපයෙන් ගායනා කරනේ ගාතාව නිසා ඒ වෙහෙස නිවාගන්න අහගෙන ඉන්න ඒ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ට පුළුවන්කමක් ලැබෙනවා. මේ සංග්‍රහයේ ඊළඟට කියනවා ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස ගැනත්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විලාස ඒ ධර්ම දේශනා කරන අවස්ථාවේදී මහජනයා ඒ ධර්මය අවබෝධ කරගත් ආකාරයේ ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන වැඩියෙන් විස්තර ඇතුළත් වෙලා තියෙනවා ඒ අවසාන කොටසේ. ඒක අවසාන වෙන්නේ මෙසේ තිරස්චීනව සිටපවා මහානුභා සම්පන්න පෘථිවීස්වර වූ රජුන්ගේ රාජ්‍යශ්‍රීයෙන් පූජා ලද්දෙත් මෙම ශ්‍රී සද්ධර්ම රත්නේ නිසාමයේ කියලා. ඒ සංග්‍රහව අවසාන වෙන්නේ ධර්මයේ ಗುಣ ප්‍රකාශ කරලා. ඊළඟට කරන්නේ එදාට නියමිත සූත්‍රය. මෙන්න මේකයි කියලා හඳුනා දීමක්. දැන් නැවත වරක් සාදුකාරයක් දෙන්න අද ධර්ම දේශනා කරන සූත්‍රය මාතෘකා කිරීම සඳහා දේවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ පින්නකංස ආරාමේ අදකෝ භගවා බුම්බන්න සමයං මේ විදිහට එදාට නියමිත සූත්‍රේ පාලියෙන් දේශනා කරනවා ඊට පස්සේ තමයි මේ යුගාසන බණේ නියම කොටස ආරම්භ වෙන්නේ. මුලින්ම එක හාමුදුරුවමක් පාලියෙන් කොටසක් කියනවා අනෙක් හාමුදුරුවෝ ඒක සිංහලෙන් විස්තර කරලා කියනවා. දැන් මුලින්ම පාලියෙන් ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒවං සුතං ඊළඟට අනෙක් ආසනේ වැඩ ඉන්න හාමුදුරුවෝ මේ කොටස සිංහලෙන් පැහැදිලි කරනවා. ප්‍රවර විමලා දොල්ලගේ දසාවදායුත් මබ්බ මහාකාශපත්ත විරයන් වහන්සේ ප්‍රවර විසද්ද මඳුරතර සද්ධර්ම මුගාංක මරිජෙන් බරණයන් සරුවසුරා චතුර මනුජ බුජග කරුණ ගාන්දරුව විබුද ජන මන කුබුදු අනවිකාසන අසම සම සමි ගුණ සති බිම්බ ප්‍රතිභාගානන්‍ය සාධාරණෝත්තම දේහද්‍රේ සල්ල ලක්ෂණ සම්පූර්ණාසරණ සරණ සරණගත වර්ජ පංජදාධාර වර සංඛ්‍යාත මේ විදිහට සිංහලෙන් දිගට වර්ණනා කළාට පස්සේ නැවතවරක් මුල් හාමුදුරුවෝ අර සූත්‍රය කොටසක් පාලියෙන්ම කියනවා. මේ කොටස දෙවනි හාමුදුරුවෝ නැවත වරක් සිංහලෙන් විවරණය කරනවා. උපමෝපදේශ සම්පහරසන කර්මවචන සම්ප්‍රදෙජ්ජනාකාර නිදර්ශනවදාර මේ විදිහට එක හාමුදුරුවමක් කෙටියෙන් පාලියෙනු අනෙක් හාමුදුරුවෝ දීර්ඝව සිංහලනුත් කරන මේ විස්තරය හඳුන්වන්නේ පද ඇණුම කියලා. ඒ පද ඇණුම සමහර අවස්ථාවලදී අපිට පෙනෙනවා මේ පැරණි කියුම් වල පාලි පාඨයත් ඒ පාලි පාඨයේ පද යෝජනයත් සඳහා පමණක් යොදාගෙන තිබුණු බව. සමහර තැනකදී ඒ පාලි පාඨයේ කොටසක් කියලා එක ස්වාමින් වහන්සේ නමක් එහෙම කියනවා. අනිත් හාමුදුරුවෝ ඒකේ අර්ථ විවරණය කරනවා. කොහොම වුණත් මේකෙදී තවත් විශේෂත්වයක් තියෙන්නේ ඒ කීමේ බිනීමේ දක්ෂ මధుර ස්වරයෙන් ඒ ගායනා ස්වරයෙන් කීමට පුළුවන් ස්වාමින් වහන්සේ තමයි ඒ භික්ෂුන් වහන්සේ තමයි අර අර්ථ විවරණය කරන්නේ. අනිත් ස්වාමින් වහන්සේ ඒ වචනේ පමණක් කියනවා. එතකොට එතෙන්දිත් ඒ යුගාසන ධර්ම දේශනාවදී වඩාත් වඩාත් රසවත් කියන්න පුළුවන් හාමුදුරුවන්ට ඒ සඳහා ඒ අර්ථ විවරණ කොටස දෙනවයි කියලා හිතන්න පුළුවන්. එතකොට පද ඇනුම කියලා කියන්නේ පද යෝජනීය වර්තමාන විවරයේ හැටියට පද යෙදීමයි කියලා සැලකන්න පුළුවන්. මේ පද ඇනුමේ විශේෂම ලක්ෂණය තමයි එක වාගේ ශබ්ද වලින් අවසන් වෙන පද කැටි කරලා ඒවා ගලපලා යෙදීම. සතරහබ මුනිවරා මාතු බෝසක පුරා බං ලක්ෂ මුනිවරා දොළොස් දහසක් පුරා දකබුේ මුනිවරා සිද්සතං යොමු කරා බුදු බවට මනාරා සතර බෙරුමං පුරා බමුණු කුල මනාරා ඉපිද ගොස් පිතුරා සකල සිල්පය දරා සියලු ධන ලොබරා සුමදනං කුමරා ගොසින් හිමවත් කරා තවොත් පිරි කර දරා ධානසුව සිරි දරා වදියෝ හිම ගබ කරා මහත් බිරිවරා එලි කරති මං සරා දකපුයේ මුනිවරා වදින් සාව සත කරාං අසති බන්ති වේතුරා කුමට මේ මං සරා කියති බස් මනහරා වඩින දීපංකරාය කලං අපමුනිවරාසිතත බම්බරදරා පක්කපාපස පුරා කඳුරණිය ගොඩ කරා ගාසන ධර්ම දේශනාවෙන් කාරණා දෙකක් ඉති වෙනවා එකක් තමයි ධර්ම රසය මේ ඇතුළත් වීම ඒ වගේම ඒ ධර්ම රසය ඇතුළත් කරන අතරම සාහිත්‍ය රසත් ඒ තුලින් දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ මේ උදාහරණයක් වශයෙන් කියනවා නම් මරණ වෙනම අපිට සඳහන් කරන්න පුළුවන්. අහගින්න සදහැවත් උපාසක උපාසිකාවන්ගේ සිත් සතම් පූජ වීම පුබුදු කරවීමටත් ඉන්ද්‍රයන් සංසිඳ වීමටත් මෙබඳු කීම් මේ ප්‍රයෝජනවත් වෙන බව කියන්න පුළුවන්. රාග රද්දි වේගවම නික්මගොත් මරගනා නිලදි ගෝවරල දෙති නලල අද සඳ මෙනා නීලති කුදවුඳු බමාති නිදුනි බපත්මනා නිලමිනි ජනතවලසිනි දුනි බලියමනා නීල මුවහිඟුළු බදන්ත කොඳ කකුලනා නාසරණ අකුසුගල කනක සොර කඳමෙනා අතල මුව තබර දිලි මුහුණ පොන් සඳමෙනා දැල යුග දවල පත් සවන් විදුලිය මෙනා දෑත මිනි කනක රං දෙවර රං කුඹු මෙනා මල තුලි පබලු ගල දිමුතු රං අබරිනා මේ විදිහට කිරෙන මේ ආසන දෙකේ බණ කීම මුළු රාත්‍රියම කිරිලා එළිවෙන යාම වාගේ වෙනකොට පටන් ගන්නවා මෛත්‍රී වර්ණාව කියලා කොටසක් මතෝ බුදු වනමයද්වේ බුදුරජාණන් වහන්සේ සිවුවනත් පරිසත් මැදේදී මේ සත්‍යෝ යට ගිය දවස ගෞතමනම් බුදුන්ගේ ශාසන පවත්නා කල්ලේ මේ මෛත්‍රී වර්ණාවෙන් කෙරෙන්නේ මෛත්‍රී බුදුන් දකින්නේ කවුද? මෛත්‍රී බුදුන් නොදකින්නේ කවුද කියන එක පැහැදිලි කිරීමක්. පොදු වැඩ කටයුතු නැත්නම් හොඳ දේවල් සිද්ධ කළාට පස්සේ ඒ ප්‍රතිඵල මොනවද කියන එක මේ මෛත්‍රී වර්ණාවෙන් දිගින් දිගටම කියාගෙන යනවා. විශේෂයෙන්ම මේදී කැපී පෙනෙන්නේ ඒ හොඳ අයක හොඳ පින් කළපු අය මෛත්‍රී බුදුන් දකින බවත් ඒ වගේම එහෙම නොකරන අයට මෛත්‍රී බුදුන් දකින්න නොලැබෙන බවත් ආසන දෙකේ බණ පින්කම් වල අවසානයේ හැටියට සඳහන් වෙන්නේ පුණ්‍යානුමෝදනාව. මේ පුණ්‍යානුමෝදනාව ඊටාම වැදගත් අදහස් කීපයක් ගැබ් වෙලා තියෙන එකක්. ඒ මොකද එතන සඳහන් වෙනවා පරම්පරානුගතව ආවා වූ උභය විහාරගත මහා සංඝයා වහන්සේලාටද ඒ වගේම අපගේ දෙවි මහරජෝත්තමයාණන් ප්‍රධාන කොට ඇති අමාත්‍ය മന്ത്രിස්වරාදීන්ටද අද මේ සකල රාත්‍රියේ මුළුල්ලේ ධර්ම ශ්‍රවණමය පුණ්‍ය සම්භාරයේ අයිති වේවා කියලා. මේකෙන් පැහැදිලි වෙනවා මේ බණ පින්කම් ක්‍රමය මහනුවර යුගයේ ආරම්භ වුණයි කියන එක. මෙතන උබේ විහාරගත මහා සංඝයා වහන්සේ කියන්නේ අස්ගිරි මල්වතු මහා විහාර දෙකේ සංඝයා වහන්සේලාට. ඒ වගේම රජතුමාට, ඒ වගේම මැති ඇමතිවරුන්ට මේ පින් අත්පත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කිරීමක්. අද තුන්පත් සතා යුගාසන ධර්ම දේශනාව වටා දේශනා ප්‍රවැත්වුවේ පූජ්‍ය කලුගම්මේ පඤ්ඤාසාර අත්තරගම ඥාන විමල යන ස්වාමීන් වහන්සේලා දේවදූතයා වික්ටර් පද්මසිරි කුලදරුවා කරුණ ඉදිරිපත් කිරීම පූජ්‍ය හොරණ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ සමග කිරිවවුලේ සුමනනන්ත පල්ලේගම සමිත යන ස්වාමීන් වහන්සේලා අදත් තුන්පත්කතා නිර්මාණයකට ඉදිරිපත් කළේ ජේ.බී. දිසානායක නිෂ්පාදනය රාජා ධර්මපාල එක්දාස් නමසය අසු එක වසරේ පෙබරවාරි මාසේ නමවන දින ප්‍රචාරය කරන ලද ආසන දෙකේ බණ පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී රාජා ධර්මපාල මහතා නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිස් කා පෙරේරා.